සංඛාර පච්චයා විඥානං තත්ථ කතමං සංඛාර පච්චයා විඥානං චක්කු විඥානං සෝත විඥානං ගාන විඥානං ජීවහා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති සංඛාර පච්චයා විඥානං යනුවෙන් විභංග පාළියේහි චක්කු විඥාණය, සෝත විඥාණය, ගාන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය යන මේ හය සංස්කාර හේතුවෙන් හටගන්නා වූ විඥාණය යයි දැක්වින විඥානයේ යනු දැනීම හෙවත් සිතය සයක් වූ විඥානයන්ගෙන් චක්කු විඥාණයට පෙනීම යයිද සෝත විඥාණයට ඇසීම යයිද කියනු ලැබේ. විඥාණය සාමාන්‍යයෙන් එකක් වුවද කුසල අකුසල ව්‍යාකෘත වශයෙන් තෙවදෑරුම් වෙයි. එයින් මෙහි ගනු ලබනුයේ අව්‍යාකෘත විඥාණයයි. එයද විපාක ක්‍රියා වශයෙන් දෙවදෑරුම් වෙයි. මෙහි ගනු ලබනුයේ විපාක විඥානයයි. චතුරාර්ය සත්‍ය නොදැනීම වූ අවිද්‍යාව නිසා සංස්කාර සංඛ්‍යාත කුසල අකුසල කර්මයන් රැස් කළ තැනැත්තා මල කලෙහි එයට අනතුරුවම එළඹ සිටි කර්මයක් හේතු කොට ඒ කර්මයට අනුරූප වන පරිදි යම්කිසි ස්ථානයක මනෝවිඥානයක් පහළ වෙයි. භවයකදී පළමුවෙන්ම පහළවන ඒ මනෝවිඥාණයට ප්‍රතිසන්දි විඥානයයි කියනු ලැබේ. එය පහළවීමෙන් සත්වයා දෙවන භවයට පැමිණියේ යයිද දෙවන භවයේහි උපන්නේ යයිද කියනු ලැබේ. අතීත කර්ම හේතුවෙන් අන්තනක විඥානයක් පහළ වීමෙන් සිදුවන සත්වයාගේ නැවත නැවත ඉපදීම අවබෝධ කර ගැනීමට ඊතා දුෂ්කර වූ ගැඹුරු වූ කරුණකි. පටිච්ච සමුප්පාදයේද ඊතා ගැඹුරු ධර්මයකි. එක් දවසක් ආනන්ද ස්තවීරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත ගොස් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ පටිච්ච සමුප්පාදය ඊතා ගැඹුරුය ඊතා ගැඹුරුසේ පෙනෙන්නේය ස්වාමීනි ආශ්චර්යකි මට නම් එය නොගැඹුරු දෙයක්සේ පෙනෙන්නේය යයි සලකලසේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා හේවං ආනන්ද අච්ච මා හේවං ආනන්ද අච්ච යනුවෙන් ආනන්ද එසේ නොකියව යයි දෙවරක්ම වලක්වා ආනන්දය මේ පටිච්ච සමුප්පාදය ගැඹුරුමය ගැඹුරක්සේම පෙනෙන්නේය මේ ධර්මය අවබෝධ කරගත යුතු නොහුණු බැවින් සත්වයෝ අවුලෙන් අවුලට පත්ව දුගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිතියයි වදාළසේක මෙසේ ගැඹුරු වූ පාටිච්ච සමුප්පාදයේහිද මෙය ඊතා ගැඹුරු තනය විමසන්නා වූ තනත්තා හට ලෙහෙසියෙන් නොවැටහෙන කරුණකට ගැඹුරු කරුණයයි කියනු ලැබේ. සත්වයා නැවත උපදීද නැතහොත් මරණයෙන් කෙලවර වේදයි සිතන්නේ කොට නැවත නැවත උපදිනා බව ලෙහසියෙන් දැකිය හැකි නොවේයි. මෙය ඊතා ගැඹුරු කරුණක් යයි කියන ලදුවේ එහෙයිනි. ලෝකේහි කලාතුරකින් කෙනෙකුට තමන්ගේ අතීත ජාතිය සිහි කළ හැකි ශක්තියක් උප්පත්තියෙන්ම ලැබෙයි. ඔවුනට එයින්ම නැවත නැවත උප්පත්තියක් ඇති බව පෙනෙයි. සමහරුන්ට තමන්ගේ කාලක්‍රියා කළ ඥාතීහු අවනුෂ්‍යයන් වී පැමිණ කරදර කරන්නට පටන් ගනී. සමහරුන්ට උපකාර කරන්නටද පටන් ගනී. එවැනි සිදුවීම් ඇති වූවන්ට ඒවායින් සත්වයාගේ නැවත උප්පත්තිය ඇති බව පැහැදිලි වෙයි. ධානා භාවනා කොට పూర్වේ නිවාසානුස්සති ඥාන පරචිත්ත විජානන ඥාන ආදී විශේෂ ඥානයන් ලබාගත් යෝගීන්ට නැවත උප්පත්තිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පෙනේ. සියල්ලදත් ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ දිවසට එය මනවින් පෙනේ. එබැවින් සේයතාපි භික්ඛවේ ද්වේ ආගාරා සන්දි ద్వාරා තත්ත චක්කුමා පුරිසෝ මජ්ජේටිතෝ පස්සෙය්‍ය මනුස්සේ ගේහං පවිසන්තේපි නික්ඛම්මන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝ අහං භික්ඛවේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ uppajjamaනේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්තේ පජානාමි යනුවෙන් වදාරන ලදී එකිනෙකට මුහුණලා පිහිටි ගෙවල් දෙකක මැද බලා සිටින්නා වූ ඇසති පුරුෂ තෙමේ ඒ ගෙවල් දෙකට ඇතුළු වන්නා වූද ඒවායින් පිටවන්නා වූද ඒ ගෙයින් මේකට යන්නා වූද මේ ගෙයින් ඒකට යන්නා වූද මිනිසුන් යම්සේ දකීද මහණෙනි එපරිද්දෙන්ම මම මිනිසුන්ගේ ඇස ඉක්ම සිටියා වූ පිරිසිදු වූ දිවසින් මැරෙන්නා වූද උපදින්නා වූද උසස් වූද පහත් වූද මනා වර්ණ ඇත්තා වූද දුර්වර්ණ වූද සුගතියට ගියා වූද දුගතියට ගියා වූද කර්මය වූ පරිද්දෙන් ඒ ඒ තැනට ගිය සත්වයන් දකිමි යනු එහි තේරුමයි සෑම දිනාටම නොදැන නොපෙනෙන මේ බඳු গুপ্ত කරුණු සාමාන්‍ය ජනයා විසින් ස්වකීය ශාස්ත්‍රූවරයා කෙරෙහි විශ්වාසය තබා පිළිගත යුතුය වෙන කරන්නට දෙයක් ඔවුනට නැත අනුනට පෙනෙන දැනෙන යමක් ඇතිනම් ඒ සියල්ල Tamanටත් පෙනෙන්නට දැනෙන්නට ඕනෑය යනු පුහුමානය නිසා ඇතමෙක් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහිදු විශ්වාසය තබන්නට අකමැති වෙයි. ඔව්හු තමන්ට නොපෙනෙන බැවින්ම පුනරුත්පත්තියක් නැතයයි මිසදිටු ගනිති. ලෝකේ ශාස්ත්‍රූවරයන් ගුරුවරයන් උවමනා වන්නේ හැමදෙනා විසින්ම සියල්ල නොදැකිය හැකි හේිනි. තමන්ට නොපෙනෙන අනුන්ගේ කීම් අසා දතියුතු මෙබඳු කරුණු සම්බන්ධයෙන් සැක ඇතිවීම නම් නොවැළැක්විය හැකි කරුණකි. ඒ සැකය ඒතම් අනර්ථදායක එතරම් අනර්ථදායක නොවේ. සැකයෙන් පමණක් නොනැවතී තමාට නොදැනෙන නොපෙනෙන කරුණු එපමණකින්ම ප්‍රතික්ෂේප කිරීම අනුවණකමකි. මෙබඳු කරුණු දැනීමට බොහෝ වෙහෙසී ලබාගත යුතු විශිෂ්ට ඥානයක් වොමනා වෙතත් නැත යයි ප්‍රතික්ෂේප කිරීමට වොමනා මානයත් මෝඩකමත් පමණකි. සත්වයන්ගේ නැවත නැවත උප්පත්තියක් ඇත යන බුදුන් වහන්සේගේ වචනය ගෞරවයෙන් පිළිගෙන ලෝකයේ දෙස බලන්නාහට එය සත්‍ය බවට නොඑක් විට නොඑක් සාක්ෂි ලෝකයෙන් ලැබෙයි. ඒවායින් ඔහුගේ සැකය දුරු වෙයි. බුදුන් වහන්සේගේ වචනයට ගරු නොකර තමාට නොපෙනෙන නොදැනෙන පමණින්ම මතු ඉපදීමක් නැත යන උච්ඡේද දෘෂ්ටියගෙන එහි පිහිටා ලෝකයේ දෙස බලන්නා වූ තනත්තා හට පෙනෙනුයේ මතු උප්පත්තියක් නැති බවට සාක්ෂියෝමය ඇති බවට ඇති සාක්ෂි වලින් එකකොදු ඔහුට නොපෙනෙයි එය සිතේ ඇති එක්තරා গুপ্ত ස්වභාවයකි ඒ ස්වභාවය නිසා වරක් උච්ඡේද දෘෂ්ටිය ගත් තැනැත්තා එය තවත් තවත් දැඩි කොට ගනිති. අනුන් කියනු ඇසූ පමණින්ම යමක් නොපිළිගෙන Tamanගේ නුවණින්ද විමසා සත්‍යයයි වැටහුනොත් පමණක් පිළිගත යුතුය යනු යහපත් උපදේශක් වන නමුත් එය සෑම දිනාගේම කියුම් සම්බන්ධයෙන් හා හැම කරුණක්ම සම්බන්ධයෙන්ද යෙදිය යුත්තක් නොවේ. රෝගියෙකුට වෛද්‍යවරයා විසින් නියම කළ බෙහෙත ඒ රෝගයට ගුණවන්නක්ද අගුණවන්නක්ද ගුණාගුණ දෙකම නොවන්නක්දයි විමසා දැනගෙනම බෙහෙත වළඳන්නට සිටියහොත් ඔහුට මිය යන්නට මිස බෙහෙත් වළඳා රෝගය සුව කරගන්නට කලක් නොලැබෙයි. සෑමදෙනම එසේ කරන්නට සිතුවහොත් වෛද්‍යවරයෙකුට මිස අනෙකෙකුට බෙහෙතක් වළඳින්නට සිදු නොවන්නේය. එමෙන් ශාස්ත්‍රූන් වහන්සේගේ වචනය විමසා සත්‍ය අසත්‍යතාව අවබෝධ කරගෙනම ආගම අදහන්නට සිටියහොත් ශාස්ත්‍රූන් වහන්සේ වැනියෙකුට මිස අනෙකෙකුට ආගම හැදහීමට සිදු නොවන්නේය. වෛද්‍යවරයා නියම කරන බෙහෙත විමසා දැනගෙන වළඳන්නට සිටීම අනුවණකමක් වන්නාක් මෙන්ම සෑම දිනාටම නොදකිය හැකි කරුණක් වූ නැවත නැවත උප්පත්තිය විමසා තමන් දුටු විටක පිළිගන්නට සිටීම අනුවණකමකි. මෙබඳු ගැඹුරු කරුණු සාමාන්‍ය ජනයා විසින් ශාස්ත්‍රූවරයා කෙරෙහි විශ්වාසයේ තබා පිළිගත යුතුය. ආගමෙහි ශ්‍රද්ධාව උතුම් ධර්මයක් කොට උගන්වන්නේද හැම දිනාටම හැමදේම නොදකිය හැකි හේිනි හැම දිනාටම හැමදේම දැකිය හැකි නම් ශ්‍රද්ධාවෙන් ඇති වැඩක්ද නැත තමන්ට නොපෙනෙතත් සත්‍ය වශයෙන් නැවත ඉපදීමක් ඇති බව බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන සෑමදෙනා විසින්ම පිළිගෙන තම තමන්ගේ දෙලෝ වැඩ සාදාගත යුතුය. කවර ආකාරයකින් හෝ දන නැවත ඉපදීමක් ඇති බව පිළිගන්න වුන්ටද එය සිදුවන ආකාරය නිවැරදිව දැනගැනීමට අතිශයින් දුෂ්කරය. එබැවින් ඔවුන්ගෙන් ඇතමෙක් ප්‍රාණය නම් වූ දෙයක් ඇති සැටියට සිතින් සලකාගෙන එය එක් ශරීරයකින් අනෙක් ශරීරයකට යෑමෙන් නැවත උප්පත්තිය සිදු වෙතයි ගත්හ. ඇතමෙක් ආත්ම නම් වූ දෙයක් සිතින් මවාගෙන එය එක් ශරීරයකින් අනෙක් ශරීරයකට යාමෙන් නැවත ඉපදීම සිදු වෙතයි ගත්හ. ඇතැමෙක් නිට්‍යව පවත්නා විඥානයක් සිතින් ඇති කරගෙන එය එක් ශරීරයකින් තවත් ශරීරයකට යාමෙන් නැවත නැවත ඉපදීම වෙතයි ගත්හ. මේ ශරීරයේහි දෙවන භවයකට යන යම්කිසිවක් ඇතයයි ගැනීම ශාස්වත දිට්ඨියයි මතු ඉපදීමක් නැතයයි ගැනීම උච්ඡේද දෘෂ්ටියයි ශාස්වත දිට්ඨිය උච්ඡේද දිට්ඨියසේ අනර්ථදායක නොවේ එය තිබීමෙන් මරණින් මතු සුගතියට යාමට බාධාවක් නොවේ තථාගතයන් වහන්සේ විසින් දක්වන ක්‍රමය ඒ දිට්ඨි දෙකින් එකකටවත් හසු නොවන ක්‍රමයකි. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. සබ්බ මත්ථීතිකෝ කච්චාන අයමේකෝ අන්තෝ සබ්බං නත්ථීති අයං ဒ ුතියෝ අන්තෝ ඒතේකෝ කච්චාන උගෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති කච්චායන සියල්ල ඇත යන ශාස්වත දිට්ඨිය එක් අන්තයකි. සියල්ල නැත යන උච්ඡේද දිට්ඨිය දෙවන අන්තයේය. කාචානය ඒ අන්ත දෙකට නොගොස් තථාගත තෙමේ මධ්‍යයෙන් ධර්ම දේශනා කෙරේය යනු එහි තේරුමයි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ක්‍රමයේ හැටියට වර්තමාන සත්වයාගෙන් කිසිම කොටසක් අනාගත භවයට නොයන්නේය. එහෙත් නැවත ඉපදීම සිදුවන්නේය. වර්තමාන භවයෙන් කිසිවක් නොගොස් සිදුවන්නා වූ ඒ ඉපදීම පහසුවෙන්ම තේරුම් ගත හැකි කරුණක් නොවේ. එය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. තේරුම්ගත් කලෙහි හෙතෙමේ හොඳම බෞද්ධයෙක් වන්නේය. අපගේ ශක්තියේ හැටියට මෙහි එය පිළිබඳ විස්තරයක් කරනු ලැබේ. පුනරුප්පත්තිය සිදුවන හැටි සිතය කයය කියා සත්වේකුගේ කොටස් දෙකකි. එයින් සිත කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය සිත නිසා සිතට අනුව පවතින්නකි. ඒ දෙකින් සිත යම්කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක්ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණවත් නොපැවතී උපන් හැටියේම බිඳෙන්නේය. බිඳීමයයි කියනුයේ එහි නැති වී යාමටය. උපන්නා වූ සිත බිඳෙනු සමගම ගලා බස්නා ගංගාවක එක තැනක ජලය පහළට බසිනු සමගම හිස් බවක් අතරක් නොපෙනෙන ලෙස එතැනට උඩි තිබූ ජලය පැමිණෙන්නාක් මෙන් එතැනට අලුත් සිතක් පහළ වෙයි. මෙසේ එකක් බිඳෙනු සමගම පරතරයක් හෙවත් හිස් කාලයක් නොපෙනෙන ලෙස නැවත සිතක් පහළවීම සිතෙහි ඇති එක්තරා 이르දි විශේෂයකි. එබැවින් සිත් පරම්පරාව දීර්ඝ වූ වැලක්සේ නොසිඳී නිවනට පැමිණෙනතුරු පවතී. එක්සිතක් නිරුද්ධ වූ පසු එකවර සිත් කීපයක් ඇති වී අතු බෙදී යන ස්වභාවයක්ද එහි නැත. එබැවින් එක් සත්වයෙක් එක් සත්වයෙක් ලෙසම සිටිනු මිස කිසි කලෙක බෙදී දෙදෙනෙක් නොවන්නේය. නැවත නැවත જાතියෙන් જાතිය උපදිනා සත්වයාගේ ශරීරවල එකිනෙකට සම්බන්ධයක් නැත. සිත් පරම්පරාව පමණක් එකක් වෙයි. මිනිසෙකු මැරී දෙව්ලොව උපන් කලෙහි දෙව්ලොව උපන්නේ ඒ මිනිසායයයි කියනුයේ දැන් ඒ දෙවියාගේ ශරීරය ඇසුරු කොට පවතින්නේ මිනිසාගේ ශරීරයේ පැවති චිත්ත පරම්පරාවම නිසාය වර්තමාන ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නොපැමිණ ඉපදීමේ ක්‍රමය මෙසේය සත්ව ශරීරයේ හෘද කෝෂය ඇතුළත පවත්නා ලය ඇසුරු කොට පවත්නා වූ විඥාන ධාතුවට ආධාරස්ථානය වන එක්තරා ධාතු කොටසක් ඇත්තේය. එයට අභිධර්ම ප්‍රකරණවල වස්තු රූපය යන නම හා හෘදය වස්තු යන නමද විවහාර කොට තිබේ. ඒ වස්තු රූපය විඥාන ධාතුවසේම බිඳි බිඳි නැවත නැවත උපදෙමින් පරම්පරා වශයෙන් පවතින්නකි. හෘදය කෝෂය තුල නිතර පවත්නා ලයක් නැත. නිතරම එක්තැනකින් ලය එයට ඇතුළුව තවත් තැනකින් බැහැරව යන්නේය. එහෙත් හර්ද රූපේයයි කියන ලද ධාතු විශේෂය හර්ද කෝෂයේහි වූ ලය සමගම පවතිනවා මිස ඉන් බැහැරවන ලය හා එක් වී පිට වී නොයයි. එබැවින් වස්තු රූපය හෘදය කෝෂය තුලම පවතින්නේ යයි කියනු ලැබේ. සත්වයාගේ සිත් පරම්පරාව පවතින්නේ ඒ වස්තු රූපේහිය. හෘදය කෝෂය වනාහි පර්ණලය බැහැර කරනු පිණිස හා අලුත් ලේ ගැනීම පිණිසද නිතර ක්‍රියා කරන්නේය. යම් කිසි හේතුවකින් හෘදය වස්තුව ක්‍රියා විරහිත වුවොත් එහි ලය විකෘතියට පැමිණේ. ඊන්පසු ඒ ලේහි විඥාන ධාතුවට නිෂ්ක්‍රය වන හෘදය රූප නම් වූ ධාතු කොටසට නොපැවතිය හැකි වෙයි. එය අනුක්‍රමයෙන් හීන වී ගොස් අන්තිමට කිසිවක් ඉතිරි නොවි අභාව પ્રાપ્ત වෙයි. ඉන්පසු ශරීරයේ සිත් ඉපදීමට සුදුසු තනක් නැති වෙයි. ඒ ශරීරයේහි උපදිනා අන්තිම සිත නිරුද්ධ වූ කල්හි සත්වයා මලේ යයි කියනු ලැබේ. හෘදය ක්‍රියා කිරීම නැවතී කොපමණ වේලාවකින් අන්තිම සිතේ Nirodhaය වූ මේ මරණය සිදු වේද යන්න නිශ්චය වශයෙන් නොකිය හැකිය. එහෙත් එයට වැඩි කලක් ගත නොවන බව කිව හැකිය. හෘදය රූපය ඇසට නොපෙනෙන සියුම් ධාතු විශේෂයකි. එහි ඇති නැති බව නිසා ලේහි අමුක්තද්ද නොපෙනේ. විඥාණයට නිෂ්ක්‍රය වන දෙයක් මේ ශරීරෙහි නැති වුවද විඥාන පරම්පරාවෙහි එක් විඥානයක් නිරුද්ධ වීම සමගම අතරක් නොදක්වා තවත් විඥානයක් ඉපදීමේ ශක්තියක් නොනසුණු බැවින් එක් එක් ශරීරයක් ඇසුරු කොට උපදිනා අන්තිම විඥානය නිරුද්ධ වනු සමගම ඒ પરම්පරාවෙහි ඒ විඥාණයට අනුතුරුව ඉපදී විඥාණය කොහි හෝ යම්කිසි අන්තනක උපදින්නේය එක් ශරීරයක අන්තිමට නිරුද්ධ වන විඥාණයට චුති චිත්තයයිද එයට අනතුරුව අන්තනක උපදිනා ඒ පරම්පරාවට අයත් චිත්තයට ප්‍රතිසන්දි චිත්තයයිද කියනු ලැබේ. සිතක් යම් තැනක උපනහොත් එය ඒ තැනම අතුරුදහන් වනු මිස අන්තනකට නොයයි. මේ ශරීරය ඇසුරු කොට මෙහි පහළ වූ සිත් සියල්ල මෙහිම නිරුද්ධය ප්‍රතිසන්දි චිත්තේ යයි කියනු ලබන අනාගත භවයාගේ පළමුවන සිත මෙහෙන් නොගොස් එහිම පහළ වූවකි. එහෙත් එය මේ භවයේ සිත් පරම්පරාවටම අයත්ය. සත්වේකුගේ එක් භවයක සිට අනෙක් භවයකට යාමක් සත්‍ය වශයෙන් නැතද මේ પરම්පරා සම්බන්ධය නිසා ලෝක විවහාරයේ හැටියට මේ සත්වයා අපායට ගියේ යයිද දෙව්ලොවට ගියේ යයිද කියනු ලැබේ සිත પરම්පරා වශයෙන් නොසිදී ඇතිවන්නේයයි කියන ලද නමුත් සෑම සිතක්ම උපදිනුයේ ඒ ඒ සිත ඇතිවීමට සුදුසු වූ හේතුන්ගෙනි හේතුවකින් තොරව ඉබේම උපදන එක සිතකුදු සිත් පරම්පරාවෙහි නැත ප්‍රතිසන්දි චිත්තේ යයි කියනු ලබන භවයක ප්‍රථමයෙන් උපදිනා විඥාණය සංස්කාරයයි කියන ලද කුසල අකුසල කර්මයන් අතුරෙන් යම් කිසිවක් නිසා උපදින්නකි. එහි පිළිවෙල මෙසේය. මරණාසන්න සත්වයාගේ චිත්ත સંතාණයට කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන තුනෙන් එකක් එළඹ සිටින්නේය. එහි කර්මය යනු මැරෙන්නා වූ සත්වයා විසින් ඒ භවෙහි කලා වූද ඒට පෙර භවවලදී කලා වූද කුසල අකුසල කර්මයෝය මරණාසන්න සත්වයා හට තමා කරන ලද කුසල අකුසල කර්මයන් අතුරෙන් යම් කිසිවක් ඒ අවස්ථාවේදී සිහි වෙයි එය කර්මය එළඹ සිටීමය කර්ම නිමිත්ත යනු කර්මය සිදු කිරීමට උපකරණ වූ වස්තුන් හා පුද්ගලයෝය. සමහර විට මරණාසන්න සත්වයාගේ සිතට කර්මය එළඹ නොසිට කර්ම නිමිත්ත එළඹ සිටින්නේය. ප්‍රාණඝාතය කලවුන්ට මරණු ලැබූ සත්තු හෝ ඔවුන්ගේ මස් හෝ ප්‍රාණඝාතයට වමනා උපකරණ හෝ එයට සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. දන් දුන් තැනැත්තාට ආහාර පාන ආදී දාන වස්තු හෝ ප්‍රතිග්‍රාහකයෝ හෝ සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. වන්දනා කළ තැනැත්තාට විහාර, චෛත්‍ය, මල්, පහන් ආදී වස්තු පෙනෙන්නේය. ඒවා තමාගේ සමීපයේම තිබේ නම් කර්ම නිමිත්ත වශයෙන් ඇසටම පෙනෙන්නේය. පුරාණ කර්මයන්ගේ නිමිති සිහින පෙනෙන්නාක් මෙන් සිතටම පෙනෙන්නේය. ගති නිමිත්ත යනු කර්මය හේතු කොට මතු උපදින ස්ථානයේ ඇති දෙයකි. සමහර කෙනෙකුට මරණාසන්නයේදී ගති නිමිත්ත පෙනෙන්නේය. නරකයේ උපදිනා සත්වයන්ට ගිනිජාලා යමපල්ලු ආදී භයංකර දේ ගති නිමිත්ත වශයෙන් දැర్శණය වෙයි. പ്രേතව උපදින්න වුන්ට പ്രേතයන්ගේ වාසස්ථාන ආදී දැర్శණය වෙයි. මව් කුසයක උපදින්න වුන්ට රතු රෙද්දක්සේ ඒ මව් කුසම දර්ශනය වෙයි. මේවා දර්ශනය වන්නේද සිහින පෙනෙන්නාක්සේ සිතටය. කලාතුරකින් කෙනෙකුට ගත නිමිත්ත ඇසට නොපෙනෙන්නේ නොවේයි. මරණාසන්නේහි මේ තුන අතුරෙන් එළඹ සිටි දෙයක් අරමුණු කරමින් මරණ සත්වයාගේ චිත්ත සන්තතිය පවතින්නේය. මේ අවස්ථාවේ අනුශය වශයෙන් පවත්වන්නා වූ අවිද්‍යාව නිසා සත්වයා හට යා යුතු භවයේ ආදීනව වැසෙයි. අනුසය වශයෙන් පවත්නා තණ්හාව නිසා චිත්ත සන්තතිය කර්මයට අනුරූප පරිදි පැමිණිය යුතු අභිනව භවය දෙසට බර වෙයි හෙවත් නැමෙයි මෙසේ මරණ සත්වයාගේ චිත්ත සන්තතිය හෙවත් සිත් පෙළ අභිනව භවයට නැමී බර වී පවත්නා කලෙහි වර්තමාන ශරීරයේ ඇසුරු කොට උපදිනා අවසාන සිත එළඹ සිටියා වූ කර්ම ආදී ආරම්මණයම අරමුණු කොට කර්මානුරූප පරිදි ඉපදී යුතු ස්ථානයේ ඒ කර්මයම විපාකත්වයට පැමිණීම වශයෙන් උපදින්නේය. ඒ සිත උපන් පසු සත්වයා අභිනව භවයට පැමිණේයයි කියනු ලැබේ. සත්වයාගේ සිත් වැලෙහි අතීත භවයට අයත් ශරීරයේ අවසාන වශයෙන් පහළ වූ සිතට චුති චිත්තේයයිද අභිනව භවයේ ආදීහිම පහළ වූ සිතට ප්‍රතිසන්දි චිත්තේයයිද කියනු ලැබේ. ප්‍රතිසන්දි චිත්තය පහළවීම සමගම හෝ පහළවීමෙන් පසු ක්‍රමයෙන් හෝ කර්මයට හා ඒ සත්ව જાතියටද අනුරූප වන පරිදි ශරීරයක්ද ඇතිවේ. ඒ ශරීරය අතීත જાතියේ ශරීර හා සම්බන්ධයක් නැත. සිත පමණක් අතීත જાතියේ සිත් પરම්පරාවට සම්බන්ධය. ප්‍රතිසන්දි චිත්තේ යයි කියන ලද භවෙහි ප්‍රථමයෙන් පහළවන්නා වූ සිත අන්සිතක් නැති සෑම අවස්ථාවෙම නැවත නැවත ඉපදීම් වශයෙන් ඒ භවය මුළුල්ලෙහිම පවතින්නේය. චිත්ත පරම්පරාව නොසිඳී පැවැත්මට එය හේතු වෙයි. එබැවින් නැවත නැවතත් පහළවන්නා වූ ඒ සිතට භවාංග චිත්තේ යයි කියනු ලැබේ. සත්වයාගේ ප්‍රකෘති සිත එයය. ඒ සිත ඇති බව දැන ගැනීම නම් අපහසුය. ශරීරය පහළ වී චක්‍ර ආදී ඉන්ද්‍රයන් හා රූපාදීන් ගැටුණු කලෙහි කුසල අකුසල සංඛ්‍යාත සංස්කාර හේතුවෙන් චක්කු විඥාන ආදී විඥානය පහළ වෙති. කුසල අකුසල සංඛ්‍යාත සංස්කාරය නැතහොත් සත්වයාගේ චිත්ත පරම්පරාව මරණයෙන් සිඳනු මිස අනාගත භවයට නොපැමිණෙන්නේය. එබැවින් කර්මයෙන් සත්වයා ඒ ඒ ಜಾතිවලට පමුණුවන ලැබේයයි කියනු ලැබේ. කර්මය ඇතද අවිද්‍යා තෘෂ්ණා දෙක නැතහොත් ඒ කර්මය සත්වයා ඒ ඒ භවයන්ට යැවීමට සමත් නොවේයි. අවිද්‍යා තෘෂ්ණාවෝද කර්මය නැති කලෙහි සත්වයා ඒ ඒ භවයට පැමිණවීමට අපොහොසත් වෙති. එබැවින් කර්මය ඇතත් අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍රහාණය කළ රහත් වූ නැවත නූපදීති. නැවත නැවත උප්පත්තියට අවිද්‍යා තණ්හා කර්ම යන තුනම බලවත් හේතුය. ඒනිදු තෘෂ්ණා කර්ම දෙක වඩාත් ප්‍රධානය. විඥාණයට තෘෂ්ණාව බලවත් හේතුවක් වතුදු හේතුඵල පරම්පරා ක්‍රමයක් දක්වන මේ පටිච්ච සමුප්පාද දේශනෙහි තෘෂ්ණාවේ විඥාන හේතුත්වය දක්වන්නට ගියහොත් දේශනා ක්‍රමය අවුල් වන බැවින් මෙහි විඥාන හේතුත්වයෙන් තෘෂ්ණාව නොගන්නා ලදී මේ එක් දේශනා ක්‍රමයකි ආර්ය සත්‍ය දේශනාවෙහි වනාහි සත්වයාගේ නැවත නැවත ඉපදීමේ හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ කර්මය නොව තෘෂ්ණාවය. ඒ එක දේශනා ක්‍රමයකි. ක්‍රම දෙක අවුල් කර නොගෙන වෙන්වෙන් වූ ක්‍රම දෙකක් හැටියට සලකා ගත යුතුය. මිනිසෙක් මැරී දෙවියෙක්ව උපන්නේයයි කියන කල්හි මනුෂ්‍ය ශරීරයෙන් කිසිවක් නොගොස් දෙව්ලෝ උපන් දෙවියා ඒ මිනිසාමද නැතහොත් අනෙකෙක්ද යන මෙහිදී නැගිය හැකි ප්‍රශ්නයකි. මිනිසාගේ ශරීරයෙන් පැමිණි කිසිවෙක් ඒ දෙවියාගේ సంతානෙහි නැති බැවින් දෙවියා මිනිසාද නොවේ. දෙවියාගේ ශරීරය ඇසුරු කරමින් පවතින්නේ මිනිසාගේ ශරීරය ඇසුරු කරමින් පෙර පැවති සිත් පරම්පරාවම බැවින් දෙවියා ඒ මිනිසාගෙන් අනෙකෙක්ද නොවේ. සත්‍ය වශයෙන් ලැබෙන සත්වයාය කියා දෙයක් නැත. එය නාම රූප පරම්පරාවන්ටම විවහාර කරන නමකි. මිනිසෙකුගේ సంతානෙහි ඉපදීමේ පටන් මරණය දක්වා නොනසී පවත්නා කිසිම දෙයක් නැත. ඇත්තේ චිත්ත චෛතසික පරම්පරාවක් හා රූප පරම්පරාවකි. ඒ පරම්පරාව පරම්පරාවක් බව නොපෙනෙන නිසා සිතින් එකක් කොට වරදවාගෙන කලක් ජීවත් වන මිනිසෙක් හෙවත් සත්වයක් ඇතයයි සලකනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාව හා රූප පරම්පරාවක් මිස සත්වේ කියා කලක් පවත්නා දෙයක් නැති බව තේරුම් ගතහොත් මේ සත්වයාම જાතියෙන් જાතියට යන්නේද නොයන්නේද වර්තමාන භවයෙන් කිසිවක් නොගොස් අනාගත භවයේහි අලුතෙන්ම උපන් සත්වයා අතීත જાතියේ විසූ සත්වයාද අනෙකෙක්ද යන මේ ප්‍රශ්න ලෙහෙසියෙන්ම විසඳෙන්නේය. මෙය පිළිබඳ අවුල ඇතිවන්නේ සත්‍ය වශයෙන් නැති සත්වයකු මේ නාම රූප පරම්පරාවට ආරෝඪ කරගෙන එයට අනුව සිටීම නිසාය. එක් මිනිස් ජීවිතයක අවස්ථා බොහෝ ගණනක් ඇත්තේය. එයින් ලදරු අවස්ථාවය තරුණ අවස්ථාවය මහලු අවස්ථාවය යන තුන ප්‍රධාන අවස්ථාවෝය ලදරුවෙකු තරුණයෙකු වූ කලෙහි තරුණයාට ඇත්තේ ලදරු ශරීරයට වඩා ਸਰව ප්‍රකාරයෙන් වෙනස් වූ ශරීරයකි. දැන් ඔහුට ලදරු ශරීරයක් නැත. ඔහුගේ සිතුම් පැතුම් ඕනෑපාකම් ලදරු සිතුම් පැතුම් ඕනෑපාකම් වලට ਸਰව ප්‍රකාරයෙන් වෙනස්ය. ඔහුට දැන් ලදරු සිතුම් පැතුම් ඕනෑ එපාකම් ඇත්තේම නැත. වයස අවුරුදු 80ක් 90ක් වී තරුණයා මහලු වූ කලී ඔහුට ඇත්තේ තරුණ ශරීරයට ਸਰව ප්‍රකාරයෙන් වෙනස් ශරීරයකී ඔහුට ඇත්තේ ලදරුවාගේද තරුණයාගේද සිතුම් පැතුම් ඕන එපාකම් වලට ਸਰව ප්‍රකාරයෙන් වෙනස් වූ සිතුම් පැතුම් ඕන එපාකම්ය. ශරීරයෙන් හා සිතුම් පැතුම් වලින් ඔවුනොවුන්ට ਸਰව ප්‍රකාරයෙන් වෙනස් වූ බාලයා තරුණයා මහල්ලා යන මේ තිදෙනා එකිනෙක යයි කියත හොත් ලදරුවාටම තරුණයා යයිද මහල්ලා යයිද කියන්නට වීමෙන් මහ අවුලක්ද වනු ඇත. ලදරුවා තරුණයා මහල්ලා යන තිදෙනා එක්කෙනෙකු නොව තිදෙනෙක් යයි කියතහොත් ලදරුවාගේ අයිතිවාසිකම් හා නෑකම් තරුණයාට අහිමි වන්නේය. තරුණයාගේ අයිතිවාසිකම් නෑකම් මහල්ලාට අහිමි වන්නේය. එයින්ද වන්නේ මහ අවුලකි. බාලයාගේ ශරීරයේ රූප කලාප එනම් කුඩා කොටස් නැති වෙවි ඒවා වෙනුවට මදක් මේරු රූප පහළවන්නේය. ඒවාද නැති වී ඒවාට වඩා මදක් මේරු රූප පහළවන්නේය. මෙසේ වාර බොහෝ ගණනක් වූ පසු බාලයා තරුණයෙක් වෙයි. බාලකල පැවති රූපයන්ගෙන් අල්ප මාත්‍රයකදු තරුණ ශරීරයේ නැත. සිතුම් පැතුම් නැති බව ගැන කියනුම කිම. බාලයාගේ බාල ශරීරයේ තිබියදී නම් ඔහුට කිසි කලක තරුණයෙකු නොවිය හැකිය. තරුණ ශරීරයේ පසු කලකදී ඇති වූවක් බැවින්ද බාලයාගේ ශරීරයෙන් කිසිවක් ඉතිරිව තරුණ ශරීරයට එකතු වී නැති බැවින්ද තරුණයා බාලයාගෙන් අනිකෙක් යයිද තරුණ ශරීරයේ රූප බාල ශරීරයේ රූපයන්ගෙන් પરම්පරාවට අයත්වන බැවින් තරුණයා බාලයාගෙන් අනිකක් නොවේ යයිද කිය යුතුය. මෙසේගත් කල්හි බාලයා හා තරුණයා ඒකත්වයෙන් ගැනීමෙන් වන අවුලද නොවන්නේය. අනේකත්වයෙන් ගැනීමෙන් වන අවුලද නොවන්නේය. එසේම මිනිසා දෙවියෙකු වූ කලෙහි මිනිසාගේ සිරුරෙන් දෙව්ලොවට ගිය දෙයක් දෙවියා කෙරෙහි නැති දෙයක් දෙවියා මිනිසාගෙන් අනිකක් යයිද දෙවියා ඇති වූයේ මිනිසාගේ සිත් පරම්පරාවෙන් බැවින් ඔහු මිනිසාගෙන් අනිකක් නොවේ යයිද ගත් කලෙහි කිසිදු අවුලක් නොවන්නේය බාලයාගේ අයිතිකම් නෑකම් තරුණයාට හිමිවන්නාක් මෙන්ද තරුණයාගේ අයිතිකම් නෑකම් මහල්ලාට හිමිවන්නක් මෙන්ද මිනිසාගේ පින්පව් දෙවියාට හිමිවන්නේය අනෙකෙකුගේ පින්පව් වල ඵලය අනෙකෙකුට වන්නේය යන්නක් කිය යුතු නොවන්නේය